චක්ඛායතනං සෝතායතනං ගානායතනං ජීවහායතනං කායායතනං මනායතනං තීති සද්ධාවන්ත කාරුණික පින්නතුනි පින්නතුනි අද කියලා දෙන මේ දේශනාව ඉතාම වැදගත් දේශනාවක්. වැදගත් දේශනාවක් කියලා කියන්නේ අපේ ජීවිතේට කර්මස්ථානයක් කරගන්නට පුළුවන් උතුම් දේශනාවක්. මේ දේශනාවේ හැටියට අපිට සකස් වෙන්න පුළුවන් නම් අංක 1ට අපායෙන් ගැලවෙන්න පුළුවන්. එහෙනම් අපි හැම දිනාම අපාය යන්න කැමති නෑ. ඒ වගේම නිවන සාක්ෂාත් කරගන්න අපේ ඉලක්කයට යන්න අපි හැමෝම කැමතියි. එහෙමනම් මේ දේශනාව ජීවිතයට ගලප ගන්නට හැම දිනාම මහන්සි ගන්නට ඕන. මේ දේශනාවේ නම තමයි පින්නතුනි ආදිත්ත පරයාය සූත්‍රය. මම හිතනවා සමහර අය මේ දේශනාව හොඳට අහලා ඇති. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරලා අපේ සිංහල මේ රටේ මුලින්ම පැවිදි කළේ අරිට්ඨ කුමාරයා. අරිට්ඨ කුමාරයා ප්‍රධාන සිංහල කුලදරුවන්ට මේ පැවිද්ද දීලා මුලින්ම දේශනා කළේ මේ ආදිත්ත පරයාය සූත්‍රය. එහෙමනම් මේ පොසොන් සමය ඒකත් මේ වෙලාවේ විශේෂයෙන් අපි හිතේ තියාගන්නට ඕන මේ දේශනාව අහලා තමයි මුලින්ම සිංහල මහරහතන් වහන්සේලා බිහිවිච්ච දේශනාව. අපටත් මේක ලොකු ගැළපිල්ලක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සවැත් නුවර ජේතවනාරාමේදී සිද්ධ කළේ ආදිත්ත කියලා කියන්නේ ගිනි ගැනීමක් ගැන තමයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ ඇහෙන් රූපයක් දැකලා ඇහෙන් රූපයක් දැකලා ඒ රූපයට සිත අලවගෙන ඒ රූපේ හා සම්බන්ධව අපේ විඥානය දිගින් දිගටම පවත්වනවට වඩා හොඳයි කියනවා මේ ඇහැට රත් විච්ච යකඩයකින් ඇන ගන්න එක. රත් විච්ච යකඩ උලකින් ඇන ගන්න එක. එතකොට බලන්න දැන් මේ මහා කාරුණික ආනන් වහන්සේ තමයි අපට මේ දේශනාව උගන්වන්නේ. දැන් බලන්න උන්වහන්සේගේ දේශනාවක් මේක කෙලවර දක්වාම අහනකම් මුලින්ම අහන කෙනෙකුට හරි ප්‍රශ්නාර්ථයක් එන්නත් පුළුවන්. අනේ භාග්‍යතුන් වහන්සේ මේ ඇහැට ඇයි මේ රත් වෙච්ච යකඩ උලකින් යනගන්න කියන්නේ කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ ඇහෙන් රූපයක් දැකලා ඒ රූපේ හා සම්බන්ධව සිත පවත්වනවට වඩා දිගින් දිගට දිගින් දිගට සිත පවත්වනවට වඩා හොඳයි කියනවා රත් විච්ච යකඩේකින් ඇහැට ඇනගන්න එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි ඒ විලාවේ බැරි වෙලාවත් අපි මරණයටපත් වෙනවා. අර ඇහෙන් රූපයක් දැකලා ඒ රූපයට බැඳීමෙන් ඇලීමෙන් ඉන්න වෙලාවක මරණයටපත් වුනොත් කෙලින්ම අපායයි. එක්ක තිරිසන් ලෝකේ නැත්තම් නිරේ. එතකොට බලන්න අපිට මහ විශාල අවදානමක් තියෙන්නේ නේද? දැන් අපි හිතනවා අපි ඩම්පින්කම් කරලා තියෙනවා. ඉතින් අපි නොඑක් නොඑක් පින්කම් කරලා තියෙනවා. ඉතින් අපිට බය වෙන්න දෙයක් නැහැ කියලා අපි හිතුවට අපේ සිත පින්නතුන් පුරුදු කරලා තියෙන්නේ මොය විදිහට. එහෙමනම් අපට ලොකු අනතුරක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා කනෙන් ශබ්දයක් අහලා ඒ ශබ්දය හා සම්බන්ධව ලෝභකමින් ඇල්මෙන් සිත පවත්වනවට වඩා හොඳයි කියනවා අර විදිහම රත් වෙච්ච යකඩ කූරක් අරගෙන කනට ඇනගන්න එක. ඒක ඒ ජීවිතේට විතරයි. හැබැයි බැරි වෙලාවත් ඒ ලෝභ හිතින් ඉන්න වෙලාවක මරණය සිද්ධ වුණොත් එක්ක නිරයේ එක්ක තිරිසන් අපායයි. ඉතින් මෙහෙම බලනකොට පින්නතුනේ ලක්ෂයකට එක්කෙනෙක්වත් සුගතිගාමී වෙනවා කියන්නේ හරි අමාරු නේද? ඒකයි බුදුරජාණන් වහන්සේ අර නියප්ටට පස් ටිකක් අරගෙන වදාලේ මහණෙනි මේ මහ පොළවේ පස්ද වැඩි මේ නියපිට තියෙන පස්ද වැඩි අනේ ස්වාමීන් නියපොට නියපොට තියෙන්නේ කොච්චර පුංචි පොඩ්ඩක්ද? මහ පොළවේ තියෙන ප්‍රමාණය කියන්නෙම කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි අන්න ඒ වගේ තමයි දුගතිගාමි වෙන අය වැඩි. සුගතිගාමි වෙන අය හරි අඩුයි. ඉතින් මේ පින්නතුල්ලා අනවශ්‍ය විදිහට බිය කිරීමක් නෙවෙයි මේ. මේ අනතුරු අපි තේරුම් ගන්න ඕනේ. අපි සංසන්දනය කරලා බැලුවාම ලෝකෙත් එක්ක අද කීයෙන් කී දෙනාටද මේ පිරිසුදු ධර්මය අහන්න ලැබිලා තියෙන්නේ නේද? බලන්න සත්ත්ව විෂය අචින්තයයි. අපිට හිතානෙම කරන්න බෑ. මේ සත්වයන්ගේ තියෙන විශාලත්වය. ඉතින් බලන්න අපිට මේ බණ ටික අහන්න ලැබුණයි කියලා කියන්නේ අපි අර නියපිටට වැටිච්ච පස් ටික වගේ දුර්ලභ පිරිසක් වෙන්න පුළුවන්. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි නාසයෙන් සුවඳක් ආග්‍රහණය කර කර ඉන්නවට ඉන්න වෙලාවට අර විදිහටම බැරි වෙලාවත් අර ලෝභ සිතින් ඒ සිත පවත්වන වෙලාවේ මරණය සිද්ධ වුණොත් එක්කෝ නිරේ එක්කෝ තිරිසන් අපායයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා ඉතින් නහයෙන් එහෙම සුවඳ අරගෙන ඉන්නවට වඩා හොඳයි කියනවා රත්විච්ච නියමක් කරගෙන නහය කපා ගන්න එක. ඒක ඒ ජීවිතේට විතරයි. හැබැයි අර වෙලාවේ මරණය සිද්ධ වුණොත් කෙලින්ම අපායේ අපායට වැටුණොත් පින්නතුනි කල්ප ගාණක් එහෙ ඉඳ සිද්ධ වෙනවා. දැන් පින්නතුල දාන්නවනේ. දැන් අපට පේන්න තියෙන අපාය තමයි තිරිසන් අපාය. දැන් බලන්න තිරිසං අපායට වැටුණොත් තිරිසංගත සතෙක්ගෙන් කුසලයක් කෙරෙනවද? ඌට තියෙන්නෙම පහළ වෙන්නේම ලෝභසිත, දේශසිත. අපි දැන් අපි සමීපම සතා බල්ලා. දැන් බලන්න අපි සුනකෙක් ගත්තාම ඌට කැමති ආහාර ලැබෙනකොට ඌ ඇලිලා ඉන්නවා. අකමැති කෙනෙක් ගෙදරට එනකොට ඌ ගැටෙනවා. අවුරුදු 15ක් මේ සතා ජීවත් වෙනවා නම් ඌට පහළ වෙන්නේම පින්නතුනි ඇලීමයි ගැටීමයි. එතකොට බලන්න ඒ සතා චුත වුණාට පස්සේ නැවත සුගතිගාමීනවා කියන එක හිතාගන්න අමාරුයි. ඒක තමයි මේ සංසාර චක්‍රයේ තියෙන භයානකම. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක කන කැස් බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ වැඩක් තියෙනවා. ඒකයි අපායට නොවැටි ඉඳීම විශාල ඉලක්කයක්. මේක හැමෝම මතක තියාගන්න ඕන. සුගතිගාමී වුණොත් අපිට ධර්මය අවබෝධ කරගන්න අවස්ථාව තියෙනවා. දිව්‍ය ලෝක 6ටම ගියත් අපට අවස්ථාව තියෙනවා ධර්මය අවබෝධ කරගන්න. හැබැයි පින්නතුනේ අපායට වැටුණොත් ඒ අවස්ථාව සෑහෙන්න ඈතට යනවා. ඒ නිසා අපි හොඳට වග බලා ගන්න ඕනේ අපායේ නොවැටීම. එහෙමනම් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ දිවෙන් මොනවා හරි රසයක් විඳ විඳ ඉන්න වෙලාවක බැරි වෙලාවක් දැන් මේ දිවට රසයක් අරගෙන ඒ රසය හා සම්බන්ධව සිත පවත්වනවට වඩා හොඳයි කියනවා රත් වෙච්ච දැලි පිහියක් අරගෙන මේ දිවේ අතුල්ලගන්නේ. ඒක ඒ ජීවිතයට විතරයි. හැබැයි ඔය රසයක් විඳ විඳ ඉන්න වෙලාවක මරණය සිද්ධ වුණොත් කෙලින්ම තිරිසං අපාය නැත්තම් නිරේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ කයට. කයට පහස ලැබලා ඒ පහස හා සම්බන්ධව සිත පවත්වනට වඩා හොඳයි කියනවා. රත් වෙච්ච මොකක් හරි ආයුධයක් අරගෙන වෑයක් වගේ ආයුධයක් අරගෙන මේ ශරීරය රැහැගන්න එක හොඳයි කියනවා. මොකද ඒක ඒ ජීවිතයේට විතරයි. හැබැයි ඒ වෙලාවේ මරණය සිද්ධ වුණොත් කෙලින්ම අපායයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි මේ සිතින් අකුසල විතර්ක හිත හිතා ඒ වගේම පිරිසකගේ සමගියට අසමගියට හේතු වන දේවල් හිත හිතා අකුසල ධර්ම හිත හිතා ඉන්නවට වඩා හොඳයි කියනවා ඒ වෙලාවේ නිදාගත්තා මොකද මේ නිින්ද කියන එක කාලේ කාදමීමක් නේ නිින්ද කිසිසේත්ම බුදුරජාණන් වහන්සේ වර්ණනා කරන්නේ නැහැ අනුමත කරන්නේ හැබැයි ඉතින් අර වගේ අකුසල විතර්ක හිත හිතා ඉන්නවට වඩා හොඳයි කියනවා එහෙම හිතන්නේ නැතුව නිදාගන්න එක. මොකද අර වගේ විතර්ක හිත හිතා ඉන්න වෙලාවක මරණය සිද්ධ වුණොත් කෙලින්ම පින්නතුනි අපාගත වෙනවා. එහෙමනම් දැන් පින්නතුලට තේරෙනවා මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ පින්නතුනි මේ ආයතන හරහා. දැන් බලන්න අපි මේ ආයතන හරහා තමයි කුසල් සිද්ධ කරගන්නේ අකුසල් සිද්ධ කරගන්නේ සසර දික් කරගන්නේ සසර කෙටි කරගන්නේ හැබැයි මේ තථාගත ධර්මය ඉබේ සිද්ධ වෙන කිසිවක් නැහැ. ඒකනේ මේ ධර්මයේ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. හැම දෙයකටම හේතුවක් තියෙනවා. එහෙමනම් දැන් අපි බලමු මේ ඇහෙන් අපි රූප දකිනවා. අපි ඇහෙන් පින්නතුන් ලක්ෂණ රූප දකිනවා අකමැති රූප දකිනවා. නේද? අපි හැමදාම අපි කැමතිම රූප මේ ඇස්වලින් දකිනවා. නෑනේ. අකමැති රූපත් අපි දකිනවා. ඒකර අපි ලක්ෂණ අපි කැමති රූප දකින්නේ නිකන් නෙවෙයි. සංසාරයේ කරගත්ත කුසල විපාකයක අනුභවයෙන් තමයි අපි කැමති රූපයක් දකින්න. ඒක ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. එතකොට පින්නතුනේ අපි කුසලයක් කරලා ලස්සන රූපයක් දකිනවා. ඒ රූපේ දැකලා අපට පහළ වෙන්නේ කුසල් සිතක්ද අකුසල් සිතක්ද? සතර කුසලයක් කරලා අපි කැමති රූපයක් දකිනවා. ඒක දැක්කට පස්සේ අපට පහළ වෙන්නේ කුසල සිතක්ද අකුසල සිතක්ද? අකුසල සිතක්. ඒක ලස්සන රූපයක් දැක්කහම ලෝභය නැති වෙන්නේ. ඒකට බලන්න සසර කුසල් කරලා ඒකෙන් ලස්සන රූපයක් දැකලා ඊළඟට ධර්මයේ දන්නේ නැත්නම් යෝනිසෝ මනසිකාරයේ නැත්නම් කෙලින් මාපහු වැඩ කරන්නේ අකුසල් සිත. ඊළඟට බලන්න කණෙන් ওই විදිහටම ශබ්ද අහනවා. Taman කැමති ශබ්දයක් අහනවා. කැමැති සද්දයක් අහන්නේ සසර කුසල විපාකයක් නිසා. දැන් මේ පින්නතුල්ලාව කවුරු හරි නැත්තම් වර්ණනා කරනවා නම් ඔයා හොඳයි. ඔයාගේ වැඩ පිළිවෙලයි, ඔයාගේ කෑම රසයි. සුවහන්න කැමති නැද්ද? කැමති. ඒව අහන්නේ පින්නතුනි සංසාරේ කරගත්ත කුසල විපාකයකින් තමයි. හැබැයි ඕවහල මාන්නයක් වෙමැති කරගත්තොත් මොකද වෙන්නේ? දැන් අපි කැමති ගීතයක් අහනවා. අපි කියන්නේ නේද? ගීතයක් ශ්‍රවණය කරනවා. ඉතින් අපි කියන්නේ මම මේ සින්දුවට හරිය කැමතියි කියලා. කැමති කියන්නේ ලෝභයෙන්. එතකොට බලන්න සසර කුසල විපාකයක් වෙන්න පුළුවන් තමයි කැමති දෙයක් අහන්න ලැබෙන්නේ. හැබැයි ඒකෙන් එකතු වෙන්නේ මොකද්ද? අකුසලයක්. ඊළඟට පින්තු නාසයට උනත් එහෙමයි තමන් කැමති ආග්‍රහණයක් ලැබෙනවා. හැබැයි එකතු වෙන්නේ ලෝභය. ඇයි ධර්මයක් නැහැ, යෝනිසෝ මනසිකාරයක් නැහැ, හිත පුරුදු කිරීමක් නැහැ. ඔහේ පාවෙන විදිහට යනවා. අර පහලට ගලන ගඟක් වගේ. පහලට ගලන ගඟට 아무තු උත්සාහයක් අවශ්‍ය නැහැනේ. අන්න ඒ වගේ තමයි. ඊළඟට පින්නතුන් දිව බලන්න. දිවටත් එහෙමයි. නේද? දිවට තමන් කැමති රසයන් ලැබෙන්නේ සංසාරයේ කරපු කුසල විපාකයක් නිසා. මේ ඇත්තන්ට ඔය ආහාර පාන ඇඳුම් පැළඳුම් ඉදුම් හිතුම් ඔය ඔක්කොම ලැබිලා තියෙන ඉබේ නෙවෙයි. තමන් කරගත්ත දේවල් තමන් රෝපණය කරපු දේවල් තමයි මේ ලැබිලා තියෙන්නේ. එහෙමනම් රස දේවල් ලැබෙනකොට ධර්මය පුරුදු කරලා නැත්නම් අකුසලයක් වැඩි වෙනවා. කැමැති පහසත් එහෙමයි. මේ පහසට ලෝභයෙන් ඉන්නවා වැඩෙන්නේ මොනවද? අකුසල්. සිතින් උනත් එහෙමයි. කැමැති කැමැති දේවල් හිත හිතා ඉන්නවා. ඒ ලෝභ සහගත නම් ඒත් වැඩෙන්නේ අකුසල්. එතකොට බලන්න සංසාරේ කුසල් කරලා මේ ජීවිතේ ලබන සැපේමුත් අපට සිද්ධ වෙන්නේ නම් අකුසල්. ඊළඟට පින්නතුනි සසර අකුසල් කරලා එහෙන් දකින අකමැතිව රූපයක්. දැන් අපේ ජීවිතවල එක එක්කෙනා ගෙනවන්නේ තරහකාරය නෙමෙයි. සමහර වෙලාවට හේතුවකුත් නැහැ. සමහර පුද්ගලයොත් එක්ක උපතින් දැක්ක දවසේ ඉඳලා තරහක් ඇති වෙනවා. එහෙම අවස්ථා එක එක පුද්ගලයන් තියෙනවා. ඒ පුද්ගලයෝ පින්නතුනේ දකින වාරයක් පාසා මොකද වෙන්නේ? සංසාරයේ අකුසලයක් නිසා තමයි එයා දකින්නේ. එතකොට එයා දැක්කහම කුසලයක්ද වැඩෙන්නේ අකුසලයක්ද? අකුසලයක්. ද්වේෂය ඇති වෙනවා. එතකොට බලන්න මේ සතර කතරේ මේ අනවරාග්‍ර ගමන යන අපිට නිකන් හරි අසාධාරණයක් වගේ පේන්නේ නේද? ඇයි ඉතින් කුසල් කරත් අකුසල් අකුසල් කරත් අකුසල්. ඊළඟට බලන්න ඊළඟට ඉතින් අපිට බැනුම් අහන්න ලැබෙනවා. කවුද කැමති බැනුම් අහන්න? නමුත් පින්නතුනි බැනුම් අහනකොට කාටවත් කුසල් සිත් ඇති වෙනවද? ඉතින් හිත පාර ගන්නවා. අඬනවා. ඇඬීම කියන්නේ අකුසලයක්. අඬන්නේ පින්නතුනේ අඬන්න වෙනම හිතක් නැහැ. අපි හැමෝම අඬන්නේ දෝමනස සහගත පටිග සම්පයුත සිත්වලින්. අඬන්නේ තරහ ගන්න සිත්වලින්. අඬන්නේ අපට ඕන විදිහට ඒ දේ උන් නැති වුණාම නේද? දැන් අපි කැමති කෙනෙක් මැරුණොත් එහෙම අපි අකමැති. ඉතින් අපි අඬනවා. ගැටෙන අරමුණක් හම්බුනහම තමයි අපිට කේන්තියන්නේ. ඉතින් අපිට කේන්ති ගන්න බැරි නම් අපි ශෝක කරනවා. දැන් බලන්න දැන් අපි කැමති කෙනෙක් මැරුණොත් අපි අඬනවා. නේද? හැබැයි අපිට නිතර දෙවේලේ අපි හිතමුකෝ දැන් මායයා තමයි මේ මරණය සිද්ධ කරන්නේ. ඉතින් මායයා නිතර දෙවේලේ අපට හම්බෙනවා නම් අපි ශෝක කරයිද යත් එක රණ්ඩුවට යයි. ආ මේ අසාධාරණ මරණයක් කරේ කියලා අපි යත් එක රණ්ඩුවට යයි නේද? දැන් අපි හිතමු මේ පන්සලට එනවා. පන්සලට එනකොට සෙරප්පු දෙක ගලවලා එනවා. සෙරප්පු දෙක ගලවලා එනකොට අනේ බන කියලා ඉවර වෙලා යනකොට සෙරප්පු දෙක නැහැ. ඉතින් මොකක්ද ඇති වෙන්නේ? දේශයක්ද ශෝකයක්ද? ශෝකයක් ඇති වෙනවා. අනේ මගේ අලුත් සෙරප්පු දෙක නැහැ කියලා නේද? බැරි වෙලාවක් යනකොට සෙරප්පු දෙක හොරෙන් කවුරු හරි ගන්නවා දැක්කොත් දේශය. අර බලන්න කරගන්න දෙයක් නැති වෙනකොට තමයි අපි ශෝක කරන්නේ. අඬන්නේ. එහෙමනම් මේ පහළ වෙන සිත් දෙකම පින්නත් නිද්දේශය. ශෝකය කියන්නේ ද්වේෂය. ඔය තරහ ගැනීමත් ද්වේෂය. එතකොට බලන්න ඉතින් ওই කනට දැන් නාසයටත් එහෙමයි. Taman කැමති අකමැති දේවල් ආග්‍රහණ දින්න ලැබෙනවා කියන්නේ සංසාරයේ කරපු අකුසලයක් නිසා තමයි ඒක ලැබෙන්නේ. හැබැයි ඒක ඊට පස්සේ එකතු වෙන්නේ අකුසල. ඊළඟට පින්නතුනි දිවටත් එහෙමයි. දැන් අපිට ওই දිවට තිත්ත බෙහෙත්යෙන් බොණ්ඩ වෙන්නේ පිනක් නිසාද? නෑ නිතින් සසර කරගත්ත අකුසල නිසා තමයි. චිත්ත බෙහෙත් බොණ්ඩ වෙන්නේ සසර ඇත්තටම අකුසල විපාකයක්. හැබැයි අපි ඒක බොන්නේ බොහෝම සන්තෝෂෙන්ද. කට පුරුදු කරගෙන නේද? එපා වෙලා දේශෙන් තමයි බොන්නේ. එතකොට බලන්න ඉතින් අපි දන්නේ නැතුව මේ සියුම් වශයෙන් අකුසල මේවා මේ ප්‍රතිසන්දි විපාක ගැන දෙන්න සමර්ථ නැති වුණත් මේවා කොහොම හරි අකුසලද ඊළඟට පින්නතුනි කයට වුණත් එහෙම අකමැති පහත ලැබෙන ඉතින් අකුසල විපාකයක් නිසා එකතු වෙන්නේ අකුසල එහෙමනම් දැන් බලන්න මේ ධර්මයේ දන්නේ නැත්නම් ධර්මයේ පුරුදු කරලා නැත්නම් අපිට නිරතුරුවම එකතු වෙන්නේ අකුසල්ම තමයි. එතකොට බලන්න ධර්මයේ දන්න කෙනෙකුට මොන පැත්තෙන් ආවත් ඒක කුසලයට හරවන්න පුළුවන්. දැන් අපි හිතමු ලස්සන රූපයක් දැක්කා. සංසාරේ කරගත්ත කුසල විපාකයක් නිසා ඉතින් රූපයක් දැක්කා. දැක්ක ගමන් ඉතින් පුතඥන හිත ඇදිලා යනවා. නවත්තන්න බෑ. හැබැයි එවලේ මෙයා සිහිය උපද්දවලා කල්පනා කළොත් අනේ ඔය රූපයත් ඉතින් අනිත්‍ය වෙලා යනවනේ කියලා කෙලින්ම කුසන්නේ. බලන්න මේ කුසල් උපදවනවා කියන්නේ කෙලින්ම පන්සල් යන්න ඕනේ නැහැ. පන්සල් යන එක වටිනවා. මේ කුසල් උපදවනවා කියන්නේ කරන ක්‍රියාවෙන් පේන දෙයක් නෙවෙයි. දැන් මේ අත්තු දැන් මගේ දිහා බලාගෙන බණ අහනවා. මට කියන්න පුළුවන් ද 100ට 100ක්ම මේ හැමෝම කුසල් සිතින් ඉන්නවා කියලා. වෙනුවෙන් නම් කුසාසිතින් ඉන්නවා වගේ පේනවා. හැබැයි මේ අය හිතුවොත් දැන් යන ගමන් අර වැඩිත් කරන්න ඕන. ලයිට් බිලක් ගෙවාගෙන යන්න ඕන. නැත්නම් අපරාධේ. ඕවා මේවා හිත හිතා මේ බණ ඇහුවොත් මොකද වෙන්නේ? මට පේනවා කුසල් වගේ. නමුත් එතන කුසල් සිද්ධ වෙන්නේ නෑ. සාමාන්‍ය කුසලයක් වෙන්නේ. හැබැයි ප්‍රණීත කුසලයක් වෙන්නේ කරන ක්‍රියාවෙන් එක කුසල්ද අකුසල්ද කියලා හොයන්න බෑ. ඒ ක්‍රියාව හා සම්බන්ධ වන චේතනාවෙන් තමයි ඒක කුසල්ද අකුසල්ද කියලා අපිට සොයාගන්න පුළුවන්. එතකොට බලන්න පින්නතුනි ඔය විදිහටම දැන් ලස්සන රූපයක් දැක්ක අර විදිහට ඉතින් අනේ අනිත්‍ය වෙලා යනවා කියලා හිතපු ගමන් කුසල්. ඊළඟට බලන්න අපි අකමැති රූපයක් දකිනවා. අපි හිතමු මොනවා හරි අපවිත්‍ර දෙයක් දැක්කා කියලා සතෙක් වුණ වෙලා ඉන්නවා. මනුව ගහලා පණුවොත් දැන් ඇවිදින් යනවා එහෙම එහෙම. ඒ වගේම හරි දුගඳයි. දැක්ක ගමන් ඕන කෙනෙක්ගේ ඉතින් චී කියලා කියවෙනව නේද? නැත්තම් කියලා පොඩ්ඩක් ගැහෙනවා. නැත්තම් අහක බැලෙනවා. එහෙම වෙනවනේ. නමුත් ඒ වෙලාවෙම එහෙම වෙන එක ස්වභාවයක් තමයි. හැබැයි ඉවලේම හිතුවොත් අනේ මගේ ශරීරෙත් කුණු වුණාම ඔහොම තමයි කියලා. බලන්න ඒක හරවන්න පුළුවන් කුසලයේ. එහෙමනම් මේ යෝනිසෝ මනසිකාරයේ තියෙනවා නම් ඇත්තටම පින්නතුනි කුසල් මවන්න පුළුවන්. ඕනම මොහොතක නරාජකාරී කරනකොට, gedara dore වැඩ කරනකොට මේ ආයතන හරහනේ ඔක්කොම වෙන්නේ. දැන් අම්මා කෙනෙක් gedara කෑම වෙනකොට අනේ මගේ මහත්තයා දරුවෝ ආයු වර්ණ සැප බල ප්‍රඥාවෙන් වැඩේවා කියලා කැම ටික හැදුවා නම් වැඩෙක් කිරෙනවා කුසලයකුත් සිද්ධ වෙනවා. අනේ මට මේ හැමදාම සම්බ සම්බින්න බෑ කියලා දැන බැන ඉතින් වෙනකොට ඉතින් කුසලයක් වැඩෙන්නෙත් නෑ gedarat ඉතින් හිතත් හරිනේ නේද ඕනම දෙයක් පින්නතුනේ කුසලයක් වැඩෙන විදිහට කරන්න පුළුවන් එහෙමනම් මම මේ ටික මතක් කරේ මේ ආයතන හරහා තමයි මේ සියල්ලම සිද්ධ වෙන්නේ මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. එහෙමනම් මේ කුසල් අකුසල් සිද්ධ වෙන්නේ මේ ආයතන හරහා. එහෙමනම් දැන් බුදුරජාණන් වහන්සේ මේ ආදිත්ත පරයාය සූත්‍රය ඊට වඩා ගැඹුරක් මේ සූත්‍ර දේශනාව තුළින් අපට කියලා දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා අසුතවත් පුතඥයාට. මේ ධර්මය අහන්න ලැබිච්ච නැති කෙනාට එහෙම යකඩ වලින් අනගත්තට කමන්නේ හැබැයි ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයාට සද්ධාව තියෙන බණහන ඔය යකඩ වලින් රත් වෙච්ච දේවල් වලින් අතුල්ල ගන්න ඕන නෑ. උන්වහන්සේ වදාරනවා කරන්න ඕන දේ. ඒ විදිහට ඇහෙන් රූපයක් දකින මොහොතේ ඒහා සම්බන්ධව සිත පවත්වන වෙලාවේ මරුණොත් අපි කිව්ව කෙලින්ම අපායයි. මරණය කියන එකත් මොන වෙලාවෙද කියන්න බෑනේ නේද? ඒකට වෙලාවක් කලාවක් මොකුත්ම නැහැ. මොන වෙලාවේ සිද්ධ වෙනවද කියලා කියන්න බෑ. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාරනවා යම් කිසි ශ්‍රාවකයෙකුට මෙහෙම කරන්න පුළුවන් නම් නැහෙන් රූප දකින්න. ඉතින් ඉස්සෙල්ලා මෙයා හිතනවා අනේ මේ ඇහැ අනිත්‍යයි. බලන්න. සත්‍විච්ච යකඩ වලින් අතුල්ල ගන්නේ නැතුව සුතවත් ආරි ශ්‍රාවකයාට පුළුවන්. මොකද අසුතවත් පුතඥයා මේක උපමාවක් නේ. අසුතවත් පුතඥයා සත්‍විච්ච යකඩයකින් දැනගත්තත් ඒත් ඉතින් අපාය තමයි. මේ කිදි බුදුරජාණන් වහන්සේ වදාන සුතවත් ශ්‍රාවකයාට එහෙම කරන්න දෙයක් නැහැ. මේ ඇහැ පිළිබඳව යානුවණින් කල්පනා කරනවා. අනේ මෙහැ අනිත්‍යයි. ඇහැ නිට්ටයයිද? දැන් මේ හැම දේශනාවකම ඇත්තමයි ඉස්සරහට එන්නේ. මේ 아무තු නැති දෙයක්, බොරුවක් එහෙම දෙයක් දේශනා වෙන්නේ නේද? කාටත් සත්සුදක් වගේ පැහැදිලි ඇහැ කියන එක අනිත්‍යයි. ඇහැ ලෙඩ වෙනවා, ඊළඟට අවුරුදු 45 වෙනකොට ඔන්න 40 ඇඳිරිය එනවා. ඊළඟට සුද එනවා. ඊළඟට ඇහැ මැරිලා යනවා. නේද? එහෙමනම් ඇහැ අනිත්‍යයි. ඊළඟට පිනතුනේ ඇහැට පේන රූප කොහොමද? රූපත් ඉතින් අනිත්‍යයි නේද? දැන් මේ ජීවිත කොච්චර රූප දැකලා එක එක රටවල් වල ගිහලා ඒවා දැකලා ඇති. මේ රටෙත් නොඑක් නොඑක් දේවල් දැකලා ඇති. අද උදේ දැකපු දේ දැන් ඉවරයි නේද? එහෙමනම් කොච්චර අපි රූප දැකලා තියෙනවද? රූප සියල්ලම ඉවරයි. එහෙමනම් පින්නතුනි රූපය අනිත්‍යයි කියලා දැන් එයා මෙනෙහි කරනවා. ඇහත් අනිත්‍යයි, ඇහැට පේන රූපයත් අනිත්‍යයි. මේ දෙන්න විතරක් තිබ්බට සම්බන්ධය ඇති වෙන්නේ නැහෙනි. මේ දෙන්න එකතු කරන පාලමට කියන විඥානය කියලා. එහෙමනම් චක්කු විඥානයත් අනිත්‍යයි. විඥාන කියන එක කොතර අනිත්‍යද නේද? දැන් මේ පැත්ත හැරිලා බලනකොට දැන් කුණු ගොඩක්. එන්න එක විඥානයක්. මේ පැත්ත හැරිලා බලනකොට ලස්සන මල්, සුවඳ මල් ටිකක්. එතකොට එක විඥානයක්. බලන්න. මේක කොච්චර ඉක්මනට වෙනස් වෙනවද නේද? එහෙමනම් චක්කු විඥානයත් අනිත්‍යයි. නිට්ටය නෑ. මේ තුන් දෙනාගේ එකතුවට කියන ස්පර්ශය කියලා. ඒ ස්පර්ශයත් මොන තරම් ඉක්මනට ඉක්මනට වෙනස් වෙනවද? එහෙනම් ස්පර්ශයත් අනිත්‍යයි. ඒ වගේම මේ ස්පර්ශය නිසා විඳින වේදනා කොච්චර අනිත්‍යද බලන්න. දැන් ඔය ඇහැ නිසා මේ අම්මලා කොච්චර සැප වේදනා විඳලා තියෙනවා. දැන් ඒවා තියෙනවා. නෑන් හීනයක් වගේ. ඔය ඇහැ නිසා කොච්චර දුක් වේදනා විඳලා තියෙනවා. ඒවත් දැන් සිහිනයක් වගේ. මධ්‍යස්ථ වේදනා කෙලවරක් නෑ. එතකොට බලන්න පින්නතුනේ මේ ඔක්කොම අනිත්‍යයි. ඉතින් ඔය විදිහට මෙනෙහි කරගන්න පුළුවන් නම් ඕක එකපාරම බෑ. සමහරු කියනවා මම ඕක හදාගන්නම්කෝ. මම මැරෙන්න ගියාම ගාන්ට වැඩේ කරගන්නම්කෝ කියලා සමහරු කියනවා. එහෙම කරගන්න බෑ. දැම්ම ඉඳලා අපි මේක පුරුදු කරන්න ඕන. හවස වන්දනාව කරලා ආදිත්ත පරයාය සූත්‍රයේ සජ්ජායනාවක් වුණොත් මූලික වශයෙන් හොඳයි. දැන් ඇහැ අරගෙන ඇහැ අනිත්‍යයි. ඇහැට පේන රූප අනිත්‍යයි. විඥානය අනිත්‍යයි. ස්පර්ශය අනිත්‍යයි. ඒ ස්පර්ශය නිසා විඳින වේදනාව අනිත්‍යයි. ওই විදිහට සද්ධායනයක් කරනවා. ඊළඟට බලන්න කන බුදුරජාණන් වහන්සේ වදාारण කනට එක එක දේවල් දාගන්න ඕන නෑ. උන්වහන්සේ වදාारण මේ කන ගැන ඇත්ත දකින්න. කන අනිත්‍යයිනේ නේද? වයසට යනකොට දැන් කන් ඇහෙන්නේ නැහැ. කන ලෙඩ වෙනවා. මරුණාම ඉතින් කොහොමත් කන නැති වෙලාම යනවා. කන අනිත්‍යයි. කනට පේන කනට ඇහෙන ශබ්ද ඒවත් අනිත්‍යයි. ශබ්ද කොච්චර අහලා තියෙනවද නේද? ඔක්කොම අනිත්‍යයි. ඊළඟට පින්නතුණි ඒ එකතු කරන විඥානේ විඥානයත් අනිත්‍යයි. ස්පර්ශයත් අනිත්‍යයි. ඊළඟට ඒයින් ලැබු වේදනා වේදනා සියල්ලම අනිත්‍යයි. ඊළඟට බලන්න නාසය නාසයත් අනිත්‍යයි. නාසයට ලැබෙන ගඳ සුවඳත් අනිත්‍යයි. ඒකතු කරන විඥානයත් අනිත්‍යයි. ඊළඟට පින්නතුනි ඒ තුන් දෙනාව එකතුවට කරන ස්පර්ශය කියලා. ස්පර්ශයත් අනිත්‍යයි. නහය නිසා විඳපු හැම වේදනාවක්ම අනිත්‍යයි. ඊළඟට දිව ගන්න බලන්න. ඔය දිවෙන් මොන තරම් රස විඳලා තියෙනවද නේද? අරක රසයි මේක රසයි කියනකොට ලියාගෙන හදාගෙන කන්නේ. නමුත් බලන්න පින්නතුනි ඔය දිව අනිත්‍යයි. දිව අනිත්‍ය වෙලා යනවා. ඔය අයවෘද්ධ වුණාම ගොඩාක් රස දැනෙන්නේ නැහැ. එතකොට බලන්න දිව ජීවත් වෙලා ඉන්න කාලේම අනිත්‍ය වෙලා යනවා. මරුණාට පස්සේ කොහොමත් අනිත්‍යයි. නිත්‍ය නැහැ. ඊළඟට බලන්න මේ දිවට ලැබෙන රස සියල්ලම අනිත්‍යයි නේද? මොන තරම් රසවත් ආහාරයක් හදාගත්තත් දිවේ තියෙන තප්පර ගාන විතරනේ අපිට දැනෙන්නේ නේද? රසවත් ආහාරයක් ගත්තාම බඩ කියනවාද හරි රසයි කියලා. බඩට දැනෙනවා. බඩට ඉතින් නැති දෙම්මත් එක ගාණක් නැහැ. අර දිවට දශම ගාණයි දැනෙන්නේ. ඒ ඩිංගටින් අපි මුලා වෙලා ඉන්නේ නේද? එහෙමනම් බලන්න දිවත් අනිත්‍යයි. දිවට දැනෙන රූපත් රසයත් අනිත්‍යයි. මේ දෙන්න එකතු කරන විඥානයත් අනිත්‍යයි. ඒ තුන් දෙනාගේ එකතුව ස්පර්ශයත් අනිත්‍යයි. දිව නිසා විඳපු සෑම වේදනාවක්ම අනිත්‍යයි. ඊළඟට කය කයත් එහෙමනේ නේද? දැන් මම මේ බණ කියනකොට දැන් මෙතන ටිකක් පිරිසක් ඉන්න නිසා දැන් මට විවිධ විවිධ කයවත් පේනවා. එක එක වයස් කාණ්ඩේ. ඉතින් මේක අරුණයක් නෙවෙයි. ඉතින් මේක තමයි ස්වභාවය. එතකොට බලන්න පින්නතුනි කය අනිත්‍යයි කියන එක Tamanට හොඳට දැනෙනව නේද? මේ කය කොතර වෙනස් වෙනවද? ලක්ෂණවල තියෙන කය මුලින්ම කේක් ගහ දෙකක් ඉදෙනවා, හැම රැලි වැටෙනවා. ඊළඟට ඉතින් බෙහෙත් අහුරක් වොන්න වෙනවා, හැර මිත්තක් ගන්න වෙනවා නේද? ඊළඟට කෑම කන්න බෑ. අඩි 10ක් යාගන්න බෑ. ධනිස් සමාරු රූප වෙනස් වෙන හැටි. ඊළඟට ඉතින් වයසටම ගිහලා ඇඳටම වැටෙනවා. කවුරු? එතකොට බලන්න පිනතුරෙන් කය අනිත්‍ය වෙන බව මේ සක්සු දක්වන්නේ පේනවා. එහෙනම් කය අනිත්‍යයි. කයට දැන් ස්පර්ශ කොහොමද? ඒවත් එහෙම තමයි. ඒවත් අනිත්‍යයි. පොත් ස්පර්ශ විඳලා තියෙනවා. දැන් එකක්වත් නැහැ හීනයක්වත්. ඊළඟට මේ එකතු කරන විඥානයත් අනිත්‍යයි. ඊළඟට පින්නතුනි ඒ තුන් දෙනාගේ එකතු ස්පර්ශයත් අනිත්‍යයි. ඒ නිසා විඳින වේදනාවත් අනිත්‍යයි. සැපක් වින්දත් දුකක් වින්දත් මොකක් වින්දත් අනිත්‍යයි. දැන් බලන්න අපේ ජීවිතවලට තියෙන ප්‍රශ්න ආපු කාලේ ඒ ප්‍රශ්නයක් ආපු වෙලාවට ඉතින් අපි දෙලෝ රත් වෙලා ඉන්නේ නේද? නමුත් ඉතින් කාලයත් එක්ක ඔක්කොම ඉවරයි. දැන් බලන්න ප්‍රශ්නයක් ආපු වෙලාවට කෙලින්ම හිතන්න බලන්න ওই ප්‍රශ්නේ ආවේ කොහෙන්ද කියලා. කණෙන් ආවා කියලා දැනෙනවා නම් ඉස්සලා බලනවා කන මොකද්ද? කන අනිත් එකක්. දැන් ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන හවලා මෙහෙම කිව්වා කියලා නේනවා. මම ওই දේවල් අත්හදා බලලා තියෙන ඉක්මනින් මේ ප්‍රශ්නේ නැති වෙනවා. දැන් අපි දැන් සාමාන්‍ය මොන හරි ගැටලුවක් ආපුවාම ඒ ගැටලුව පිළිබඳව මුදුම වේදනාවක ඉන්නව නෙමෙයි. අපි හිතමු මේ ගැටලු ආවේ කණෙන් කියලා. අපි හිතනවානේ දැන් මේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. කොහෙන්ද මේ කාවේ කනට තමයි මේක දැනුනේ. කන අනිත්‍යයිද නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. එතකොට යාප ශබ්දයේ නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. ඒ දෙන්නා එකතු කරපු විඥානයේ නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. ඒ තුන් දෙනාගේ එකතු ස්පර්ශයේ නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. ඒ නිසා විදින දැන් වේදනාවක් නිත්‍යයි ධනිත්‍යයි. අනිත්‍යයි. පින්නතුනි ඒ වේදනාව ඒ ප්‍රශ්නේ කොහෙන් යනවද දන්නේ බලන්න විපස්සනාව හොඳට පුරුදු කරගත්තාම ඔය ආයතන හරහා එන ඕන ප්‍රශ්නයක් ඉක්මනින් විසඳ ගන්න පුළුවන්. ඒ කියන්නේ අනිත්‍ය වෙලා යන දේවල් එක්ක මේ කවදාවත් නිත්‍ය දේවල් අපිට ප්‍රශ්න වෙන්නේ ඒ හැම දෙයක්ම ඉතින් අනිත්‍යයි. එහෙමනම් ඊළඟට ඉතින් මනස මනසත් ඉතින් අනිත්‍යයි. ඊළඟට ඒකට එකතු වෙන අරමුණුත් අනිත්‍යයි. ඒ දෙන එකතු කරන විඥානයත් අනිත්‍යයි. ඒ තුන් දෙනාගේ එකතුව ස්පර්ශයත් අනිත්‍යයි. ඒ ස්පර්ශය නිසා විඳින වේදනාව අනිත්‍යයි. ඉතින් බලන්න දැන් මේ වගේ දේශනා සමහර වෙනකොට කෙනෙකුට විශේෂ වෙන්නේ නැති වෙන්නත් පුළුවන්. නමුත් පින්නතුනි මේ ටික අපේ ජීවිතයට පුරුදු කරොත් අපේ ජීවිතයට ලැබෙන සැනසෙල්ල කියා නිම කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා හැම කෙනාම මේක භාවනාවක් හැටියට ගන්න ඕනේ. මේ ආදිත්ත පරයාය සූත්‍රය. අපේ ස්වාමීන් වහන්සේ නමක් ඔය ආරණ්‍ය වාසී බොහෝම හොඳ ස්වාමීන් වහන්සේ නමක් දවසක් අපේ අනිත් ස්වාමීන් වහන්සේට උපදෙස් දීලා තියෙනවා මොනවත් කරන්න ඕනේ නැහැ ආදිත්ත පරයාය සූත්‍රයේ හැටියට ජීවත් වෙනොත් ඇති කියනවා. ඒ ඇත්තටම මේ සූත්‍රයේ හැටියට ජීවත් වෙන්න පුළුවන් නම් අකුසලයක් එයිද? පලාතක ඉන්නේ නැතිනසුනි. මේක කාලයක් අවුරුද්දක් දෙකක් තුනක් අවුරුදු පහක් විතර පුරුදු කරගත්තට පස්සේ ඉබේම කුසල් සිත් වැඩ කරන්න පටන් ගන්නවා. මේක අර මුලින්ම ඕන දෙයක් ආරම්භ කරගන්න යමාරු. මේක පුරුදු කරගත්තට පස්සේ බොහෝම පහසුයි. <coughs> ඒ නිසා ඉන්නත් <coughs> හැම දිනාම මේ ආදිත්ත පරයාය සූත්‍රය තමන්ගේ ජීවිතයට ගලප ගන්න මහන්සි ගන්නට ඕන. ඒ සඳහා පින්නතුන එකපාරම ගහෙන් ගෙඩියෙන්නා වගේ මේක කරන්න බෑ. සීලයක පිළිගන්නට ඕන. ටික ටික විනාඩි 10, 10, 15, 20, පැය භාගෙ පැය ටික ටික භාවනා කරන්න ඕන. නීවරණ යටපත් කරන්න ඕනේ. නීවරණ යටපත් කරාම යෝනිසෝ මනසිකාරය සද්දව ගන්න ලේසියි. ඊළඟට මේ සිහිය දියුණු කරමින් අපි මේ විදිහට මෙනෙහි කරන්න පුරුදු වුණොත් ඒක අපේ ජීවිතයට විශාල ආලෝකයක්. මේ බුද්ධ ධර්මයේ කියලා කියන්නේ කය හදන වැඩක් නෙවෙයි නේද? මේ තථාගත ධර්මයෙන් කෙරෙන්නේ සම්පූර්ණයෙන්ම සිත හදන වැඩ පිළිවෙලක් මෙතන තියෙන්නේ. ඒ නිසා මේ දේශනාව මම හිතනවා පින්නතුල්ලා තමන්ගේ ජීවිතවලට ගලපගනි. එහෙම වුණොත් මේ දේශකයන් වහන්සේ නමක් හැටියට මටත් මහා කුසලයක්. ඒ වගේම මේ පින්නතුල්ලාටත් ඒකෙන් ලැබෙන පුණ්‍ය විපාකය අනල්ප පුණ්‍ය නිධානයක් නිධාන්ගත කරගන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේ ආදිත්ත පරියාය සූත්‍රය මේ සෑම ජීවිතයකටම ගලප ගන්නට ලැබේවා හැකි වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන මේ පින්වත් මෑණියන් මේ ගුණවත් මෑණියන් ඒ වගේ මේ දරුවන් ඒ වගේම ඥාති හිත මිත්‍ර